දස බල ධරස්ස චතුවේ සා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අංගුත්තර චතුක්ක නිපාතේ උම්මග්ග සූත්‍රය භාගතුන් වහන්සේ ළඟට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරලා භාගතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කේන නුඛෝ භන්තේ ලෝකෝ නියති. කේන ලෝකෝ පරිකස්සති. කස්සච uppannassa වසංගච්ඡති. සිංහල පිටකයේ පරිකස්සති කියන එකට පරිකිස්සති කියලා තියෙන්නේ. ස්වාමීනි කුමකින් මේ ලෝකය මෙහෙවනවද? කුමක් දෙසට යොමු කරගෙන යනවද? කුමකින් මේ ලෝකය ඇදගෙන යනවද? ලෝකය කියලා කියන්නේ ශරීරයට. තමයි තමන්ගේ ජීවිතේ. උපන්නා වූ කුමක වශයට යනවද කියලා කියන්නේ කුමකින්ද මේ පාලනය වෙන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. කුමකින්ද මේ ජීවිතය යම් තැනකට යොමු කරන්නේ කුමකින්ද ඇදගෙන යන්නේ? උපන්නා වූ දේ කුමකින් පාලනය කරනු ලබනවද? මේ ධර්මතා පිළිබඳව අහන්න. මේ ජීවිතය පිළිබඳව අහන්න. සාධු සාධු භික්ඛු මනව මනව භික්ෂුව භද්දකෝතේ භික්ඛු උම්මග්ගෝ භික්ෂුව තොපගේ ප්‍රඥාව නැගීන ආකාරය ඊටාම හොඳයි. උම්මග්ගය කියලා කියන්නේ ප්‍රඥාව නැගියන ආකාරය. බද්දකම් පටිභාණම්. තොපගේ වැටහීම ඊටාම හොඳයි. කල්යාණී පරිපුච්ඡා. ආපු ප්‍රශ්නය ඊටාම කල්යාණයි. ඒවං ඊතං භික්ඛු පුච්චසි. මෙහෙමද නුව භික්ෂුව ඇහුවේ. කේනනකෝ භන්තේ ලෝකෝ නියති කේන ලෝකෝ පරිකිස්සති කස්සච uppannassa වසංගච්ඡති කුමක්ද මේ ලෝකය යොමු කරන්නේ නැත්නම් මෙහෙවන්නේ කුමක්ද මේ ලෝකය ඇදගෙන යන්නේ උපන්නා වූ දේ කවරෙක්ද පාලනය කරන්නේ කුමක වශයට යනවද ඒවම් බන්තේ එසේ ස්වාමීනි මම ඇහුවේ එහෙමයි කියලා ඒ භික්ෂුව පිළිතුරු දෙනවා චිත්තේන කෝ භික්ඛු ලෝකෝ නීයති. භික්ෂුව මේ ලෝකය පාලනය කරන්නේ මේ ලෝකය යොමු කරන්නේ යම් තැනකට සිතෙන්. චිත්තේන පරිකිස්සති. සිතෙන් තමයි ඇදගෙන යන්නේ. චිත්තස්ස uppannassa වසංගච්ඡති. සිත තමයි මේ ඉපදුන හැමදේම පාලනය තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ සිත තමයි මේ දේවල් පාලනය කරන්නේ. සිත ඇතුළු අනික් හැමදේමත් සිත විසීම පාලනය කරනවා. මේ උපන්නා වූ හැමදේම. මෙතන භාගතුන් වහන්සේකින් මේ අහන ප්‍රශ්නය භාගතුන් වහන්සේ ඊටාම හොඳයි කියලා ප්‍රකාශ කරලා ප්‍රඥාව නැගගෙන යන ආකාරය ප්‍රඥාව දියුණු වෙන ආකාරය ඊටාම හොඳයි වැටහීමත් හොඳයි අහපු විදිහත් හොඳයි අහපු ප්‍රශ්නෙත් හොඳයි කියන කාරණාව තමයි දේශනා කරන්නේ ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධ කරගන්න ඒ භික්ෂුව පටන් අරන් තියෙනවා. ඒ නිසා අහනවා කුමකින්ද මේ ජීවිතය යමකට යොමු කරන්නේ මොකක්ද? කුමකින්ද එහෙම වෙන්නේ? බලුවාම දැන් අපිට හිතන්න පුළුවන් අපේ ආශ්‍රය කරන අය අපි යොමු කරනවා, අපේ අම්මල තාත්තලා යොමු කරනවා. එහෙම නැත්නම් අපි ඉන්න පළාත අපි යොමු කරනවා. අපේ කාලගුණ, දේශගුණ යොමු කරනවා. එහෙම නැත්නම් අපි ඉගෙනගෙන තියෙන දේවල් අපි යොමු කරනවා. ඒ වගේ අපිට හිතෙන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේ ඊට වඩා සංකීර්ණ උදාහරණයක් දෙන්නේ. සිතෙන් මේ ලෝකය යොමු කරනවා. යම් කිසි දිශාවකට. සිතෙන් තමයි ඇදගෙන යන්නේත්. උපන්නා වූ සියලු දේ සිතෙහි පාලනයට නතු වෙනවා. අපි කියනවා වසංගච්ඡති වසවර්ති කියලා කියන්නේ මාරදීව පුත්‍රට වසවර්ති කියන්නේ Tamanට කැමති විදිහට අනිකව පාලනය කරන්න පුළුවන් නිසා. වසවර්ති දිව පුත්‍රය කියන්නේ ඒකයි. ඒ Tamanගේ වශයට එනවා. Tamanගේ පාලනයට නතු වෙනවා. මේ සිතත් මේ කය ඇතුළු මේ සියලු ධර්මයන් පාලනය කරනවා. සිත නිසා තමයි අපි ඇහි පිහ ගන්න. යම් කිසි දෙයක් දිහා ඇහැ කරකවල බලන්නේ අපි ඔළුව හලවන්නේ සිත නිසා. සිතේ පාලනයට යටත් වෙලා තමයි අපි මේ දේ කරන්නේ. අතපය හොලවන්නේ එහෙමයි. අපේ හෘද වස්තු වැඩ කරන්නේ එහෙමයි. අපේ පෙනහැල්ල වැඩ කරන්නේ එහෙමයි. අපේ ආහාර මාර්ගයේ තියෙන මාංශ පේශි බඩවැලවල ආදී උගුරේ ඉඳලා ආමාශයට තියෙන අන්න සෝතේ වැඩ කරන්නේ සිත අනුවම තමයි. සිත අනුව සමහර විට ගන්න ආහාර පල්ලෙහාට යනවා. සමහරට පල්ලෙහාට ගිහලා තියෙන ආහාර ආයුඩට එනවා. ඒ වගේ මේ ශරීරයේ සම්පූර්ණ පාලනය සිතෙන් කරන්නේ. දැන් අපි විද්‍යාවෙන් මේ දේවල් පිළිගත්තේ නැති වුණාට භාවනාවේදී අපිට බුද්ධාගමේ විතරක් නෙමෙයි අන්‍යාගමිකයෝ පවා චතුර්ථ ධ්‍යාන සමාදිනවා. චතුර්ථ ධ්‍යාන සමාදුනහම ඒ පුද්ගලයන්ට ආශාස ප්‍රාසස නවතිනවා. සිතෙහි වෙනස් වීම අනුව ආශාස ප්‍රාසසත් නවත්තලා ජීවත් වෙන්න පුළුවන් කියන්නේ ආස්වාසය ප්‍රාස්වාසය පවා සිතින් සිද්ධ වෙනවා කියන එකයි. යම්කිසි චිත්තජ ශක්තියකින් සිතෙන් උපන් ශක්තියකින් මේ ආස්වාස ප්‍රාස්වාසය සිද්ධ වෙනවා. ආස්වාස ප්‍රාස්වාසය දක්වාම මේ දේවල් පාලනය වෙන්නේ සිතෙන් කියන කාරණාව ඉතාම වැදගත් කරුණක්. අනිත් එක දැන් අපි සමහරලාට මාර්ගයක ගමන් කරනවා නම් යම් කිසි දෙයක් දැක්කහම සමහර දෙයක් දැක්කහම අපි ඒ දේ දිහා ආයි බලන්න හිතන්නෙත් නැහැ. ඒක ගැන අල්මකුත් නැහැ, ගැටීමකුත් නැහැ. මධ්‍යස්ථයි. මොකද අපි ඒ ගැන ඒ තරම්ම උනන්දුවක් දක්වන්නේ නැහැ. මොකද අපේ සංකල්පවල හැටියට ඒව ඒ තරම් වැදගත් කරුණු නෙමෙයි. අපි හිතමු දැන් අපි ගියක් තුල ඉන්නකොට පවා. gedara තියෙන බඩු බාහිර ආදී දිහා සැලකිල්ලෙන් බැලුවාට මේ බිත්තිය පොළොව දිහා ඒ තරම් සැලකිල්ලෙන් බලන්නේ නැහැ. නමුත් ඒ බිත්තියේ යම් කිසි විදිහේ සත්වයක් ඉන්නවා නම් හරි වෙන පැල්ලමක් තියෙනවා නම් හරි වෙනස් දෙයක් තියෙනවා නම් ඕන කමින් බලනවා. ඒ වගේ එක සිතුවිල්ලකින් දකින දේ අපි දැන් ඇහැ ඇති වෙන සිතුවිල්ලකින් දකින දේ අනුව ඒක පිළිබඳ යම් කිසි තීරණයක් අපි ගන්නවා. ගත්තාම අන්න ඒ ඇහි ඇති වෙච්ච සිතුවිල්ල අපිව ඇදගෙන යනවා. ආයෙත් ඒ බඩුව කරා. ආය අපි ඒ බඩුව දිහා බලලා ඒ බඩුවේ වෙන වෙන ආකාරයෙන් ඡායාරූප ගන්නවා වගේ. අපි හිතමු දැන් යම් කිසි දෙයක් ගැන යන්තම් සැලකිල්ලක් දැක්වුවොත් අපි කරන්නේ ඡායාරූප ශිල්පියෙක් නම් ඒක ඡායාරූපයක් ගන්නවා. හොඳට පරීක්ෂා කරන්න ඕනේ කියලා තුනොත් හැම ඒ ඡායාරූප ශිල්පියා හතර වටේ කැරකි කැරකි වටපිටාවෙන් ඒ තියෙන සියලු කෝණ වලින් ඡායාරූප බොහෝ ගණනක් ගන්නවා. අන්නේ ආකාරයටම අපේ ඇහත් අපි ක්‍රියාත්මක කරන්නේ මේ විදිහට. යම් කිසි දෙයක් දැක්කහම ඒ දැකපු දේ පිළිබඳව සංකල්ප වලින් තීරණයක් කරොත් සිතින් මේක නැවතත් බලන්න තරම් වටිනා කාරණයක් කියලා නැවත අපි හිසත්තේ පැත්තට යොමු කරනවා. ඇසත්තේ පැත්තට යොමු කරනවා. සමහරලාට අතපය හොලවල ළඟට යන්න බලනවා. ඊට පස්සේ අත හොලවල එක අතට ගන්න බලනවා. ඒ වගේ සිතෙන් ඇදගෙන යනවා කියන කාරණේ පෙන්눔 කරනවා සිත තමයි යොමු කරන්නේ. සිතෙන් තමයි ඇදගෙනම යන්නේ කියන කාරණාව ඊටාම වැදගත් මේ විදර්ශනාවට බඳුන් වෙන කාරණාවක්. උපන්න හැමදේම පාලනය කරන්නේ සිතෙන්මයි. හරි පුදුමයි. මේ තුනම කරන්නේ එකම දෙයක්. හරියට අවබෝධ කරගත්තාම පුදුම හිතෙන තරම් දෙයක්. නමුත් සාමාන්‍ය විදිහට පොතක් ජනෙක් විදිහට බැලුවාම නම් ඉතින් ಜಾති කීපයකින් මේ දේවල් වෙනවා කියලා හිතන්න පුළුවන්. සමහරලාට මමත්වයක් ජීවිතයක් කියන්නේ ආත්මයක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ තප්පරයට කෝටි ප්‍රකෝටි වාර ගණක් ඇති වෙලා පැවිදිලා නැති වෙන ඇති වී ඇති වී නැති යන මේ සිතුවිලි මේ චිත්තය තමයි දැන් සමහර විටනේ චිත්තය කියුවම එක දෙයක් කියලා. සෑහෙන කාලයක් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මේ සිත කියන්නේ එක දෙයක් නෙමෙයි එක සිතක් ඇති වෙලා පැවිතලා නැතුව යනවා. එතකොට ඊළඟ සිත ආය ඇති වෙනවා. ඒ නැති වෙච්ච සිත නෙමෙයි ආය ඇති වෙන්නේ. හරියට නිකන් එකම දෙයක් අපි අපි හිතමු හුලම් පිරවපු බෝලයක් අරගෙන වතුරේ ඔබනවා. එතකොට ඒක පේන්නේ නැති වෙනවා. වතුරෙන් උඩට ගත්තාම ආයි පේනවා. ආයිත් අපි යකේ වතුර ඔබනවා. නැවත අපි උඩට ගත්තාම ආයි පේන්න පටන් ගන්නවා. වතුරට එබ්බුවාම පේන්නේ නැතුව යනවා. නැවත ගොඩට ගත්තාම පේනවා. මේ වගේ පේන්නේ නැතු යනවා නැවත පේනවා පේන්නේ නැතු යනවා නැවත පේනවා කියලා දැන් සරල උදාහරණයක් ඇටියට සම්මුති වශයෙන් හිතනකොට එකම බෝලය තමයි යට ගිහිලා උඩ එන්නේ. සමහරුන්ට මේ සිත කියන එක එක සිතක් නෙමෙයි සිත් ගණනාවක් තියෙනවා කියලා කිව්වහම හිතෙන්නේ එකම හිත නැති වෙලා ආයෙත් ඒ හිතම ඇති වෙනවා කියලා. මේක එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. එක හිතක් නැති වුණාට පස්සේ වෙනම හිතක් ආයෙ උපදින. අලුත්ම හිතක්. ඒ හිත කලින් හිතට සමාන වෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා. නමුත් චිත්ත නියාමයේ කියලා යම්කිසි සබහා ධර්මයේ රීතියක් අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. චිත්ත වීති හැටියට අපි ඉගෙන ගන්න අභිධර්මයේදී ඒ සම්බන්ධයෙන් කොහොමද ඒක වෙන්නේ කියලා. මොකද අපිට හිතන විදිහටම කැමති විදිහට ඕන විදිහට වෙනස් වෙන්න බෑ. යම්කිසි ස්වභාවික ශක්තියක් අනුවනේ මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒකදී චිත්ත නියාමයන් අනුව තමයි සිත් පරම්පරාව ඇති වෙන්නේ. අපිට මේ සිත විසින් මේ ජීවිතය මෙහෙයවනවා කියන්නේ කොහෙට හරි යොමු කරනවා. සිතෙන්ම ඇදගෙන යනවා. සිතම පාලනය කරනවා. කියන කාරණා තුන ගැන ධර්ම සාකච්ඡා කරේට මම හිතන්නේ දවසක් වුණත් කතා කරන්න පුළුවන් තරම් දේවල් තියෙනවා. මම හිතන්නේ ඊටත් වැඩිය කතා කරන්න දේවල් තියෙනවා. මොකද සිත මේ සියල්ලටම සම්බන්ධයි. සිත නිසා සංසාරේ තියෙනවා කියලා පේනවා. සිත නැති වුණාම තමයි සංසාරයෙන් ඉවත් වුණා කියලා තේරෙන්නේ. මේ සංසාරයයි නිවනයි ගැන කතාවේ සම්පූර්ණයෙන්ම කතා කරන්න පුළුවන් මේ සිත නිසා. මොකද සිත තමයි සංසාරය පවත්වගෙන යනවා කියලා පෙන්වන්නේ. මේ ජීවියෙක් ඉන්නවා කියලා පෙන්වුම් කරන්නේත් මේ වේගයෙන් සිත් ඇති නිසා. මෙන්න මේ විදිහට කල්පනා කරනකොට අපිට පේනවා උදාහරණ වලින් අපිට ගන්නකොට මේ සිත අපිව යොමු කරන ඒ තැන්වල. දැන් කාය විඥාණය කයේ තියෙන වේදනාවට අදිනවා. චක්කු විඥානය රූපයට අදිනවා. සෝත විඥානය ශබ්දයට අදිනවා. තව සූත්‍රයක් තියෙනවකට කියන්නේ චප්පානි සූත්‍රය කියලා. ඒ චප්පානි සූත්‍රයේ තියෙන්නේ සත්තු 6 දෙනෙක් එක පුද්ගලයෙක් ලණු වලින් කඹ වලින් සත්තුන්ව ගැට ගන්න සත්තු 6 දෙනෙක්ව. ගැට ගහලා ඒ සියලු කඹ එක්කව කරලා මැද ගැටයක් ගන්නවා. ඒ සත්තු කුරුල්ලෙක්, හිවලෙක්, බල්ලෙක්, කිඹුලෙක් යනාදී වශයෙන් ඉන්නේ. කුරුල්ලා අහසට අදිනවා. කිඹුලා දියට අදිනවලු. වඳුරා ගස් වලට අදිනවලු. ඒ වගේ නොඑක් පැති වලට අදිනවා. ඒ කාරණේදී බැලුවාම හැම කෙනාම හැම පැත්තටම අදිනවා තම තමන්ගේ පැති වලට. වඩා ප්‍රබලව අදින කෙනාගේ පැත්තට අනික් ඒවා ඉදගෙන යනවා. මොකද හය දෙනාම එකට ගැට ගහලා තියෙන නිසා. අපේ ශරීරෙත් ඒ වගේම තමයි. ඉන්ද්‍රියන් හයක් තියෙනවා. ඒ හයම එකට බැඳිලා තියෙනවා. ඇහැ කියනවා රූප බලන්න ඕනි කියලා. කන කියනවා ශබ්ද අහන්න ඕනි කියලා ශබ්ද දිහාවට අදිනවා. නහය කියනවා සුවඳ ආග්‍රහණය කරන්න ඕනි කියලා. දිව කියනවා රසයන් මට දැනගන්න ඕනි කියලා. කයෙන් ස්පර්ශ පිළිබඳව ඒ පැත්තට අදිනවා. සිතෙන් ධර්මතා පැත්තට අදිනවා. යම් මොහතක කයේ වේදනාව බලවත්ම වුණොත් රූප බලන්න යන්නේ නැහැ. ඒ වෙලාවට වේදනාව ගැන හිත යොමු කරනවා. මොකද සබ්දහනවටත් රූප බලනවටත් සුවඳ පාග්‍රහණය කරනවටත් රස විඳිනවටත් වඩා කන්න හිතෙන්නෙත් නැහැ ලොකු වේදනාවක් ආවා. එතකොට අපිට දෙන්නේ නැහැ මේ වේදනාව ගැන බලන්න ඕනේ කියලා. ඒ වුණාට යම්කිසි කෙනෙක් යම්කිසි මට්ටමක අධික වේදනාවක් නැතුව අපි තුම ඔලුවකක්කමක් තියෙනවා ඇඟරිදුමක් තියෙනවා එහෙම එහෙම කියද්දි ඒ පුද්ගලට රූපාහනිය බලන්න හම්බ වෙනවා තමන් ආසම කරන විදිහේ චිත්‍රපටයක් හරි යම්කිසි දෙයක්. පුද්ගලයාට පුළුවන් ඇඟේ අමාරුව අමතක කරලා හරි රූපේ දිහා බලන් ඉන්නේ වෙලාවට. මොකද අර සත්තු 6 දෙනාගෙන් ප්‍රබල සතා ඒ වෙලාවට ඒ පැත්තට දින සතා. කියන්නේ අපි හිතමු දැන් කුරුල්ල අහසට දිනවා නම් අන්න ඒ වගේ. ඇහැ කියන එක ප්‍රබල මට්ටමට ඇවිල්ලා තියෙන. එතකොට බඩගිනි තිබුණත් යම්කිසි ප්‍රමාණයක් ඉවසනවා. සුවඳවල් ආග්‍රහණය කරන්න ආසාවක් තිබුණත් ඒක ඉවසනවා. ශාරීරික වේදනාවක් තිබ්බත් ශරීරයේ සැප තිබ්බත් ඒක විඳින්න නැතුව ඉවසනවා. නමුත් මෙතන ප්‍රබලම වෙලා තියෙන්නේ අර රූප මාධ්‍ය. එහෙම නැත්නම් රූප ශබ්ද මාධ්‍ය දෙකම. රූපවාහිනිය කියන දෙකම එක තැන තියෙනවා. මොකද රූපයට අනුකූලව ශබ්දයක් තියෙනවා. සමහර වෙලාවට අපි එක දිහක් දිහා බලන් ඉන්නවා. අපි හිතමු දැන් අපි පොතක් දිහා බලන් ඉන්නවා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පොත පාඩම් කරන්න ඕනේ කියලා. නමුත් විශාල શબ્දයක් ඇහෙනවා කවුරු හරි මරණාසන්නව හෝ බොහොම බයෙන් කෑ ගහන ශබ්දයක්. ලොකු අනතුරුක සේයාවක් වගේ දැනෙනවා ඒ ශබ්ද හැවුන පමණින්. බලන රූපයයි අහන ශබ්දය අතර සම්බන්ධතාවයක් නැති නිසා වඩා ප්‍රබල දෙයට ආයෙදිලා යනවා. හිතුනොත් එහම ආ gedara තමන්ගේ ඥාතියෙකුට කරදරයක් වෙලා කියලා කොයිතරම් වැදගත් දෙයක් කියවන්න තිබ්බත් ඒක කියවන්න නැතුව ඒක බලන්න නැතුව නැගිටිනවා. නැගිටලා මේ සියලු ශරීරය අරගෙන ඒ අරමුණ කරා ඇදගෙන යනවා. සිතෙන්ම තමයි මේව යොමු කරන්නේ. සිතෙන්ම තමයි මේවා ඇදගෙන යන්නේ. සිතම තමයි පාලනය කරන්නේ ඉපදෙන හැමදේම. මේ කාරණාව නොඑක ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ මේ භික්ෂුන් වහන්සේ අහනවා. ඒ ප්‍රශ්නේ අහලා භාගතුන් වහන්සේ විසඳුවාම සාධු භන්තේ ඊටම හොඳයි ස්වාමීනි කියලා ඒ භික්ෂුව කෝසෝ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දිත්වා ඒ භික්ෂුව මෙසේ පවසලා භාගතුන් වහන්සේගේ වාසිය භාගතුන් වහන්සේගේ වචනය පිළිබඳ සතුටු වෙලා අනුමෝදිත්වා සතුටු වෙලා අනුමෝදන් වෙලා භගවන්තං උත්තරීන් පඤ්ඤං ආපුච්ච භාගතුන් වහන්සේගෙන් ඒ මතුවේහි තව ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය මත පිහිටලා ඊට උඩින් තව ප්‍රශ්නයක් අහනවා කියන එක තමයි කියන්නේ. බහුසුතෝ ධම්මදරෝ බහුසුතෝ ධම්මදරෝති භන්තේ උච්චති. ස්වාමීනි බහුසුතයි ධර්මදර බහුසුතයි ධර්මදරයි කියලා කියනවා. කිත්තාවතානුකෝ භන්තේ බහුසුතෝ ධම්මදරෝ හෝති. කොපමණකින් ස්වාමීනි බහුසුත ධම්මදර වෙනවද? එතකොට භාගතුන් වහන්සේ නැවත සාදුකාර දෙනවා. සාදු සාදු භික්ඛු භද්දකෝ khෝතේ භික්ඛු මග්ගෝ භද්දකම් පටිභාණං කල්යාණී පරිපුච්ඡා මනව මනව භික්ෂුව තොපගේ ප්‍රඥා මාර්ගය ඊටාම හොඳයි. තොපගේ වැටහීම ඊටාම හොඳයි. තොපගේ ප්‍රශ්න ඇසීම ඊටාම සුදුසුයි. කල්යාණයි. එවං හි ත්වම් භික්ඛු පුච්චසි නුඹ භික්ෂුව මෙන්න මෙහෙම දහන්නේ කියලා නැවත භාගතුන් වහන්සේ ප්‍රශ්නෙත් අහනවා බහුසුතෝ ධම්මදරෝ බහුසුතෝ ධම්මදරෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ බහුසුතෝ ධම්මදරෝ හෝති මෙන්න මෙහෙමද ඔබ ප්‍රශ්නේ අහුවේ කියලා අහුවාම කියනවා ඒවම් භන්තේ එසේ ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා බහු කෝ භික්ඛු මයා ධම්මා දේශිතා භික්ෂුව මම බොහෝ ධර්මයන් දේශනා කරලා තියෙනවා සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං යනාදී වශයෙන් නවාංග සාසු ශාසනයක් දේශනා කරනවා. නවාංග සාසු ශාසනය කියන්නේ මොකක්ද? හැමතැනම වගේ සඳහන් වෙනවා. බොහෝ තැන්වල ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේකෙදි සූත්‍ර කියලා තියෙන්නේ මොනවටද? සූත්‍ර කියලා තියෙන්නේ උබතෝ විභංගය නිද්දේශය කන්දකය පරිවාරය කියන විනය ග්‍රන්ථ සුත්ත නිපාතය ඒ සුත්ත නිපාතයේ මංගල සූත්‍රයේ රතන සූත්‍රයේ නාලක සූත්‍රයේ තුවට්ටක සූත්‍රය ආදී සූත්‍ර නමින් තියෙනවා නම් යම්කිසි සූත්‍රයක් අන්නේ සූත්‍ර නමින් තියෙන තථාගත වචනයත් ඔබතෝ විභංගයත් නිද්දේශයත් කන්දකයත් පරිවාරයත් කියන කොටස සූත්‍ර කියලා කියනවා. සුත්තං කියලා දැනගත යුතුයි කියලා කියනවා. ගාථා සහිත සූත්‍ර වලට කියනවා ගෙය්‍ය කියලා. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණයන් කියලා කියලා තියෙන එකේ ගෙය්‍ය කියලා කියලා තියෙන්නේ ගාථා සහිත වූ සූත්‍ර. දැන් සූත්‍ර නාමයෙන් තියුණත් ගාතාවක් ඇතුළේ අඩංගු වෙලා තියෙනවනම් ඒක ගෙය්‍ය කියලා හඳුන්වන්නේ. විශේෂේන සංයුත්තකේ සකලෝපි සඝාත වග්ගෝ. ඒ කියන්නේ සංයුත නිකායේ සඝාත වර්ගය කියලා පළවෙනි කොටසක් තියෙනවා. නිදාන වර්ගය, කන්දක වර්ගය, සලායතන වර්ගය, මහ වර්ගය කියලා කොටස් පහක් තියෙනවා. එයින් සංයුත නිකායේ සඝාතක වර්ගය ගෙය හැටියට විශේෂයෙන් සඳහන් කරනවා. ඒ ඇරෙන්න සූත්‍රයක් තුනොත් ගාථා සහිතව ඒ සූත්‍රය ගෙය කියලා දැනගන්න ඕනේ කියලා. ව්‍යාකරණ කියන්නේ මොකද්ද? සකලම්පි අභිධම්ම පිටකම්. සියලු අභිධර්ම පිටකේ නිග්ඝාතකං සුත්තං නිග්ඝාතකං සුත්තං කියලා කියන්නේ ගාථා නැති සූත්‍ර යංච අඤ්ඤම්පි අට්ඨහි අංගේහි අසංගහිතම් බුද්ධ වචනං දැන් මෙතන නවාංග සාසු සාසනයක් තියෙද්දි අනෙක් අටට සංග්‍රහ වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ සියල්ල ව්‍යාකරණ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අභිධර්ම පිටකේ තම ප්‍රධාන ඒ ඇරෙන්න ගාථා නැති සූත්‍ර ගන්නත් පුළුවන්. ඒ ඇරෙන්න අනෙක් අංග 8ට සංග්‍රහ වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉතුරු වෙන දෙයක් තියෙනවා නම් ව්‍යාකරණය කියලා හඳුන්වනවා කියලා. ගාථා කියන්නේ මොනවද? ධම්මපදය, තේර ගාථා, තේරී ගාථා, සුත්ත නිපාතේ සුත්ත සූත්‍ර නමින් නැති සුද්ධික ගාථා, සුද්ධ ගාථා මේ ගාථා හැටියට හඳුන්වනවා. උදාන කියන්නේ මොනවද කියලා කියලා තියෙනවා ඊළඟට සෝමනස්ස සංඥානමයික ගාථා සෝමනස්ස සංඥා සහිත ගාථාව පටිසංයුත්තා දේ අසීති සුත්තත්තා ඒ කියන්නේ උදාන කියලා කොටසක් තියෙනවා කුද්ද නිකායේ සංග්‍රහ වෙන එතන 82ක් සූත්‍රාන්ත තියෙනවා ඒ 82 උදාන කියලා හඳුන්වන්නේ මොකද ප්‍රීතිය සහිතව කියපු ගාථා ඒ කියන්නේ ගාථා වලින් ප්‍රීතිය සහිත කොටස වෙනම උදාන කියලා කියනවා උත්තං හෙතං භගවතා කියලා පටන් ගන්නවා නම් සූත්‍රයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය සූත්‍ර පටන් ගන්න ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී කියලා. උත්තං හෙතං භගවතා කියලා කියන්නේ භාගතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී. නැත්නම් මෙසේ කියන ලදී කියලා පටන් ගත්ත කොටසක් තියෙනවනම් දසුත්තර සත සුත්තන්ත ඉති උත්තකම් ඉති උත්තක කියලා කියන්නේ අන්නේ කොටසට. ඒ කියන්නේ උත්තං හිතං කියලා පටන් ගන්න කොටසක් තියෙනවා. කුද්දක නිකායේ එකක් තියෙන්නේ. ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ කියනවා නම් පළවෙනි පොතේ තියෙනවා කොටස් කීපයක්. ඒ කොටස් වලින් කුද්දක පාට ධම්මපද උදාන ඉති උත්තක කියලා කොටස තියෙනවා. 110ක් සූත්‍රාන්ත තියෙනවා කියලා තමයි එතන කියන්නේ. දසුත්තර සත කියලා කියන්නේ 10ක් 100කට වඩා 10ක් තියෙනවා කියලා. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං. ජාතක ජාතක කියලා කියන්නේ අපන්නක ජාතකාදීනි පඤ්ඤාසාධිකානි පංච ජාතක සතාන. අපන්නක ජාතකයෙන් පටන් ගත්ත 550ක් වෙච්ච ජාතක තමයි ජාතක කියලා කියලා තියෙන්නේ. චත්තාරෝ මේ භික්කවේ අච්චරියා භූතා ධම්මා ආනන්දේ කියලා කියන්නේ භික්ෂූනි ආනන්දයන් පිළිබඳ ආශ්චර්ය අද්භූත කරුණු හතරක් තියෙනවා කියලා ඒ දීගනිකාය මහපරිණාම සූත්‍රය එහෙම කියනවා ආශ්චර්ය අද්භූත සූත්‍රය කියලා වෙනම මජ්ක්‍ධිමනිකා සූත්‍රයක් තියෙනවා ඒ වගේ මේ අද්භූත ධම්ම කියලා කියන්නේ ආශ්චර්ය අද්භූතයි කියලා භාගතුන් වහන්සේ සඳහන් කරලා දේශනා කරලා තියෙනවා නම් ඒ කොටසට කියන්නේ අද්භූත ධම්ම කියලා යම්පි සූත්‍රයක් ඇතුළේ හෝ තැනක ආශ්චර්ය අద్භූතයි කියලා සඳහන් කරලා තියෙනවා අద్භූත ධම්ම කියලා තමයි කියන්නේ. අච්චරියයි කියලා කියන එකේ තේරුම ඇවිල්ලා කියන්නේ මෙහෙම අසුරක් ගහන්න තරම් සිතුවිල්ලක් ඇති වෙනවලු ඇත්තනේ කියලා වගේ අපිට අවබෝධ වුණාම ප්‍රීතියක් පහළ වෙලා කරන්නේ. අන්න වගේ අච්චරිය කියන්නේ ඒක. අභූත කියලා කියන්නේ පෙර තිබුණ නැති දෙයක්. භූත කියන්නේ තිබුණා කියන එකයි. අභූත කියලා කියන්නේ පෙර පහළ වෙච්ච නෑ පෙර වෙච්චි නැති දෙයක්. අච්චරියම් භන්තේ අභූතං කියලා කියන්නේ මේක මේ විශේෂ කාරණාවක්. වේදල්ල කියලා කියන්නේ සතුටින් ප්‍රශ්න කළා උත්තර දුන්නා කියන එකයි. එතන චූල වේදල්ල, මහා වේදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්ඤ, සංඛාර භාජනීය, මහා පුන්නම ආදී සූත්‍ර වලට සබ්බේපි වේදංච තුට්ඨින්ච ලද්ධා ලද්ධා පුච්චිත සුත්තන්තා සියල්ල සතුටින් ප්‍රශ්න අහලා තියෙන සූත්‍ර තමයි වේදල්ල කියලා කියන්නේ. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං කියලා කියලා තියෙන මේ නවාංග සාසෝ සාසනයේදී මේකට මේ සුළු ත්‍රිපිටකයම අයිති වෙනවා. භාගතුන් හසේ මෙතන දේශනා කරන්නේ භෞකෝ භික්ඛු මයා ධම්මා දේසිතා භික්ෂුව මම විසින් බොහෝ ධර්මයන් දේශනා කරලා තියෙනවා. සුත්තං ගෙය්‍යම් වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලා මෙන්න මේ බොහෝ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද බොහෝ ධර්මයන් අතුරෙන් චතුප්පදාය චේපි භික්ඛු ගාථාය හතර පදයක යුක්ත ගාතාවක් හෝ භික්ෂුව අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය අර්ථය අවබෝධ කරගෙන ධර්මය අවබෝධ කරගෙන ධම්මානුධම්ම පටිපන්නෝ හෝති ධර්මානුධර්මයට ධර්මයට අනුධර්මයට පිළිපදලා ඉන්නවා නම් ඒ කියන්නේ ධර්මයට අනුව Taman ජීවත් වෙන්න ඕනේ කියලා පිළිපදිනවා නම් බෞස්සතෝ ධම්මදරෝති අලං වචනාය බෞස්සතයි ධර්මදරයි කියලා ඔහුට කියන්න සුදුසුයි ඒ කියන්නේ එක ගාතාවක් හරි කමන්නේ අර්ථයත් අවබෝධ කරගෙන ධර්මයත් අවබෝධ කරගෙන ඒ ගාතාවේ හැටියට ජීවත් වෙනවා නම් ධම්මානුධම්ම පටිපන්න වෙලා ඉන්නවා නම් අන්න එහෙනම් ඔහුට සුදුසුයි කියන්නේ බහුසුතයි ධම්මදරයි. මොකද ඔහු බොහෝ අහලා තිනවා කියලා කියන්නේ ඔහුට ඇහිලා තියෙන දේ බොහෝ ඔහුට අවබෝධ වෙලා තියෙන එකයි. ඒ කාරණේ විශේෂයි. මේ කාරණේ අතිවිශේෂයි බහුසුතයි ධර්මදරයි කියන්න පුළුවන් එක ගාතාවක් හරි කමන්නේ අවබෝධ කරගෙන හරියට අර්ථය ධර්මය කියන දෙකම තේරුම සහ ඒ පාළිය සියල්ලම අවබෝධ කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙනවා නම් බහුසුතයි ධම්මදරයි කියලා කියන්න පුළුවන් සාධු භන්තේ තිකෝසෝ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරින් පඤ්ඤං අපුච්චි භාගතුන් වහන්සේ ඊටාම හොඳයි ස්වාමිනි ඊටාම හොඳයි කියලා භික්ෂුන් වහන්සේ භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් බාර අරගෙන අනුමෝදන් වෙලා භාගතුන් වහන්සේගෙන් එයින් මතුවේ තව ප්‍රශ්නයක් නගනවා සුතමා නිබ්බේධික පඤ්ඤෝ තිබන්තේ උච්චති අහලා තියෙනවා ආර්ය වූ කලකිරීමක් සහිත ප්‍රඥාවක් තියෙනවා කියන තමයි සුතවා නිබ්බේධික පඤ්ඤෝ කියලා කියන්නේ කිත්තාවතානුකෝ භන්තේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝති. කොපමණකින් භාගතුන් වහන්ස කොපමණකින් ස්වාමින් වහන්ස බණ අහලා තියෙනවද සුතවා? يعني බණ ප්‍රමාණවත් සහලා තියෙනවද? නිබ්බේධික පඤ්ඤෝ හෝති. කලකිරුණු ප්‍රඥාවක් සහිත කලකිරීම සහිත ප්‍රඥාවක් සහිත වෙනවද? ඒ කියන්නේ මේ මේ කියන්නේ අපේ සාමාන්‍ය කලකිරීම නෙමෙයි ආර්ය වූ කලකිරීම කියන එක ඇති වෙන්න තරම් බනහලා තියෙනවද? ඒ ප්‍රඥාව වැඩිලා තියෙනවද කියලා කොහොමද කියන්නේ? කොපමණකින් කියන්න පුළුවන්ද කියලා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. සාධු සාධු භික්ඛු භද්දකෝ තේ භික්ඛු මග්ගෝ මනව මනව භික්ෂුව තොපගේ ප්‍රඥා මාර්ගය ඊටාම හොඳයි. භද්දකං පටිභාණං තොපගේ වැටහීම ඊටාම හොඳයි. කල්යාණී පරිපුච්ඡා ඔබගේ ප්‍රශ්න ඇසීම ඊටාම් හොඳයි. ඒහං හිතං බික්ඛු පුච්චසි. නුඹ මෙහෙම දහන්නේ භික්ෂුව. සුතවා නිබ්බේධික පඤ්ඤෝති උච්චති. භන්තේ උච්චති. කිත්තාවතානුකෝ භන්තේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝති. සුතවා නිබ්බේධික පඤ්ඤෝ සුතවා නිබ්බේධික පඤ්ඤෝ යනුවෙන් භාගතුන් වහන්සේ මේ කියනවා කොපමණකින් භාගතුන් වහන්සේ මේ බණ අහලා තියෙනවද ආර්ය වූ කලකිරීමක් සහිත ප්‍රඥාවක් සහිත වෙනවද කියලා දනුඹ අහන්නේ කියලා. ඒවම් භන්ති එසේය භාගතුන් වහන්සේ කියලා මේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉද භික්ඛු භික්ඛුනෝ ඉදන් දුක්ඛන්ති සුතං හෝති. මේ භික්ෂුව විසින් මේ දුකයි කියලා අහලා තියෙනවා. පඤ්ඤාය චස්ස අත්තං අතිවිජ්ජ පස්සති. මේක දුකක් කියලා අහලා තියෙනවා. දුක්ඛාර සත්‍ය අහලා තියෙනවා. ප්‍රඥාවෙනුත් විනිවිද දැකලා තියෙනවා. අයං දුක්ඛ සමුදයෝති සුතං හෝති. මෙය දුකට හේතුවයි කියලා අහලා තියෙනවා. ප්‍රඥාවෙනුත් එය විනිවිද දැකලා තියෙනවා. අයං දුක්ඛ නිරෝධෝ හෝති සුතං හෝති. මේ තමයි දුක නැති කිරීම. නැත්නම් දුක නැති කරපු తত্ত্বය. දුක නැති කිරීම මේකයි කියලා අහලා තියෙනවා. පඤ්ඤායත සත්‍යං අතිවිජ්ජපස්සති. ප්‍රඥාවෙන් මෙහි අර්ථය විනිවිද දැකලා තියෙනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා තිසුතං හෝති. මෙන්න මේක තමයි දුක නැති කිරීමට මාර්ගය කියලා අහලා තියෙනවා. පඤ්ඤාය චස්ස අත්ථං අතිවිජ්ජපස්සති දැන් සමහරු අහලා තිබ්බට මේ මාර්ගය කොහොමද වඩන්න ඕනේ කියලා දන්නේ නැහැ. මාර්ගය විනිවිද දැකලා නැහැ ප්‍රඥාවෙන්. මෙන්න මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අහලක් තියෙනවා ප්‍රඥාවෙන් විනිවිද දැකලක් තියෙනවා. එවං කෝ භික්ඛු සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝති. මෙන්න මේ ආකාරයට ඇති වෙන්න බනහලා තියෙනවා කියලා කියනවනම් සෝහන් වෙන්න ඕනි කියන එක මෙතන කියන්නේ. එතකම් බනහන්න ඕනි කියන එක මේ කියන්නේ. සුතවා කියනවනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙන්න ඕනේ. අහලත් තියෙන්න ඕනේ අවබෝධ වෙලත් තියෙන්න ඕනේ. ඊට මෙහා සුතවා කියන්න බෑ. බණ අහලා ඇති කියන්න බෑ. ආර්ය වූ කලකිරීමක් තියෙනවා හොඳ ප්‍රඥාවක් තියෙනවා කියලා කියන්න බෑ. එහෙනම් සුතවා නිබ්බේධික පඤ්ඤෝ කියන මට්ටමට එනලා සෝවාන් වෙනකම්ම බණ අහන්න ඕනේ. අන්න ඒ ප්‍රමාණය තමයි අහන්න ඕන ප්‍රමාණය. සාධු භන්තේ එසේය ස්වාමීනි කියලා කෝසෝ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ඒ භික්ෂුව භාගතුන් වහන්සේගේ භාසිතය පිළි අරගෙන අනුමෝදන් වෙලා භගවන්තං උත්තරී පඤ්ඤං අපොච්චි භාගතුන් වහන්සේගෙන් එයින් මතුවේ තව ප්‍රශ්නයක් අහනවා පණ්ඩිතෝ මහා පඤ්ඤෝ පණ්ඩිතෝ මහා පඤ්ඤෝති භන්තේ උච්චති පණ්ඩිතෙක් මහා ප්‍රඥෙක් පඬිතෙක් මහා ප්‍රඥයෙක්යි භාගතුන් වහන්සේ මේ කියනු ලබනවා මේ සමහරුන්ට කියනවා කිත්තාවතානුකෝ භන්තේ පඬිතෝ මහාපඤ්ඤෝ හෝති इति කොපමණකින් භාගතුන් වහන්සේ කොපමණකින් ස්වාමීනි පඬිතයි මහා ප්‍රඥයෙක් පඬිත වූ මහා ප්‍රඥයෙක් වෙනවද සාධු සාධු භික්ඛු පද්දකෝත් කෝතේ භික්ඛු මග්ගෝ මනව මනව භික්ෂුව තොපගේ ප්‍රඥාව ප්‍රඥා මාර්ගය ඊටාම හොඳයි. භද්දකං පටිභාණ වැටහීම තොපගේ ඊටාම හොඳයි. කල්යාණී පරිපුච්ඡා නුඹගේ ප්‍රශ්න ඇසීමත් ඊටාම හොඳයි. නුඹගේ ප්‍රශ්න ඊටාම හොඳයි. ඒවං හිතං බික්ඛු පුච්චසි. තොප භික්ෂුව මෙහෙම දැව්වේ. පණ්ඩිතෝ මහාපඤ්ඤෝ. පණ්ඩිතෝ මහාපඤ්ඤෝති භන්තේ පුච්චති. ස්වාමීනි පඬිත වූ මහා ප්‍රඥෙක් පඬිත වූ මහා ප්‍රඥෙක් යයි කියනු ලබනවා. කිත්තාවතානුකෝ භන්තේ පඬිතෝ මහා පඤ්ඤෝ හෝති इति. කොපමණකින් ස්වාමීනි පඬිත මහා ප්‍රඥෙක් වෙනවද? ඒවම් භන්තේ එසේ භාගතුන් වහන්සේ මම එහෙමයි ඇහුවේ. ඉද බික්කු පඬිතෝ මහා පඤ්ඤෝ මෙහි භික්ෂුව පඬිත වූ මහා ප්‍රඥා විසින් නේවත්ත ව්‍යාබාදාය චේතේති. තමන්ට දුකක් පිණිස හිතන්නේ නැහැ. න පරව්‍යාබාදාය චේතේති. අනුන්ට දුකක් ඇති කිරීම පිණිස හිතන්නේ නැහැ. න උභයව්‍යාබාදාය චේතේති. මේ තමන්ටයි අනුන්ටයි දෙකොටසටම නරකක් වෙන්න හිතන්නේත් නැහැ. අත්තහිත පරහිත උභයහිත සබ්බලෝකහිත මේව. තමන්ට හිතවත් අනුන්ට හිතවත් සියල්ලන්ටම හිතවත් සියල් ලෝකයට හිතවත් ලෙස චින්තයමානෝ චින්තේති. ඔහු අන්න ඒ ආකාරයෙන් සිතන්නේ සිතයි. ඒවං කෝ භික්ඛු පණ්ඩිතෝ මහා පඤ්ඤෝ හෝති තේ. මෙන්න මේ ආකාරයට භික්ෂුව පණ්ඩිත වූත් මහා ප්‍රඥෙක් වෙනවා. ඒ කියන්නේ තමන්ට නරකක් පිණිස හිතන්නේ නැහැ. සබ්බ පාපස්ස අකරණං කියන තැන. ඒ කියන්නේ කිසිම පාපයක් කරන්නේ ඇයි? Tamanට හිතවත් නිසා. කුසලස්ස උපසම්පදා කියන එක නේ. දැන් Tamanට නරකක් පිණිස හිතන්නේ නැහැ කියලා කියන්නේ ඒ පුද්ගලයා Tamanට නරකක් පිණිස හිතන්නේම නැහැ කියලා කියන්නේ කිසිම පවක් කරන්නේ නැහැ කියන එකයි. ඒකෙන්ම ඒ පුද්ගලයා අනුන්ටත් හිතවත් ලෙස හිතනවා. ඒ කියන්නේ මේ අරහත්ත්වය මෙතන ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න හතරක් අහනවා අරහත්ත්වයට දක්වා. අංගුත්තර චතුක්ක නිපාතේ උම්මග්ග සූත්‍රය. සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු සාධු සාධු